සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස වානිජෝව භයං මග්ගං අප්පසත්තෝ මහත් ධනෝ විසංජීවිතු කාමෝ පාපානි පරිවජ්ජයේති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්තුනේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝකවාසී සත්වයින් වෙත මහත් කරුණා මෛත්‍රියෙන් දෙසූ සද්ධර්මයෙන් ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් නමුත් දේශනා කරවාගෙන ධර්ම ගෞරවයෙන් ශ්‍රවණය කිරීමටත් ධර්ම දානයක් ලෙස බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ලොව පුරාම විසුරුවා හැරීමටත් පින්වත් ඔබ සූදානම් වන මොහොතයි. පින්වත්නි යමෙක් දුකෙන් නිදහස් වීමට කැමැත්තෙන් තමන් දුකෙන් නිදහස් කර ගැනීම පිණිස වෙහෙසෙන අතර දුකට වැටිලා ඉන්න අන්නේ සත්වයන්ද දුකින් මුදවාලන්නට වෙහෙස ගන්නවා නම් ඇත්තෙන් මොහු සත්පුරුෂයෙක් යමෙක් යම් සැනසෙල්ලක් ලබන්නට වෙහෙසිමින් තමන් ලබන්නා වූ සැනසීම මුළු ලෝකෙටම දෙන්න මහන්සි වෙනවා නම් ඔහු සත්පුරුෂයෙක් යම් අනතුරකින් යම් භයකින් තමන් ගැලවිලා ආරක්ෂා වෙමින් අනුන්ද ඒ භයෙන් අනතුරෙන් ගලවන්න වෙහෙසෙනවා නම් ඔහු සත්පුරුෂයෙක්. අන්න ඒ සත්පුරුෂ ධර්මයේ පිහිටගෙනයි තමන් මේ උතුම් ධර්මයේ රැකවරණේ ලැබමින් මේ දේශනාව ලෝකෙටත් බෙදා දෙන්නේ. අද ලෝකයක් ශ්‍රවණය කරන මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරන්නට දරමින් කටයුතු කරන්නේ කැලිෆෝනියාවේ පදිංචිව සිට 2020 වර්ෂයේහි ජූනි මාස 18 වන දින නිදන ප්‍රාප්ත උඩහවලව්වේ සේනානායක මෙතිතුමන් සහ කැලිෆෝනියාවේ පදිංචි දියණියන් වන නිලානී චම්පිකා ලෙවුල සහ දේවිකා දිසානායක මනෝජා දීපිකා වීරකෝන් යන පින්වන්ත පිරිස විසින් මේ දේශනාවේ මුල් දායකත්වයේ ධර්මින් කටයුතු කළේ නිදන ප්‍රාપ્ત පියතුමන් සුජීවත්ව ඉන්න කාලය තුලදී එතුමන්ගේ උවමනාවට එතුමන්ගේ කැමැත්තට මේ ධර්ම දාණය සූදානම් කරගත්තා වුවත් මේ දේශනාව සිද්ධ වන්නට පෙර එතුමා මිය යන්නට යෙදුනා. අද මේ දේශනාව එතුමන්ට පිං දීලා දුවා දරුවන් විසින් සිද්ධ කරන්නේ ජීවිතයක හැටි සසරේ తত্ত্বය තේරුම් ගන්නවා නම් මේම ප්‍රමාණවත් පින්නතුනේ. ඒ නිසා මේ රැස්වන උදාාර කුසල් ඒ නමින් මියගිය පියතුමන්ටත් අත් වේවා දේශනාවේ දායකත්වයේ දරන එමෙන්ම ධර්ම ශ්‍රවණේ කරන සියලු දෙනාටමත් සුවසේ උතුම් ධර්මාවබෝධයම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන්ද හිත් තුල ඇති කර ගනිමින් කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණේ කරමු. පින්වතුනි ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මුළු මහත් ලෝකයා කෙරෙහි පුදුම අනුකම්පාවකින් පින්වතුනේ බුද්ධෝ ලෝකේ සමුප්පන්නෝ හිතාය සබ්බපාණිනං සියලු ප්‍රාණීන්ට හිතානුකම්පාවෙන්මයි පින්වත්නි බුදුවරු ලෝකේ පහළ වෙන්නේ. එසේ බුදුවරු පහළ වෙලා අප කෙරෙහි දක්වපු අනුකම්පාව පින්වත්නි මේ ලෝකේ බහුතරයකට තේරෙන්නේ නැහැ. කියන්නේ බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් මොන තරම් අනුකම්පාවකින් කටයුතු කළාද කියන එක අපිට තේරෙන්නේ නැහැ. දැන් බලන්නකෝ බුදුරජාණන් වහන්සේ දවසකට ඊටාම පැය දෙකකටත් අඩු කාලයක් සැතපීම සීමා කරලා දවසක ඉතිරි මුළු කාලෙම පින්නතුනේ වැය කළේ ලෝකයා වෙනුවෙන්. උන්වහන්සේ සියලු ගිනි නිවලා උන්වහන්සේ සියලු දුක් කෙලවර කරලා නැවත උන්වහන්සේට උන්වහන්සේගේ ගැලවීම වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. හැබැයි උන්වහන්සේ අපේ ගැලවීම වෙනුවෙන් අපේ සසර ගිනි නිවීම වෙනුවෙන් තමයි ඒ නිදි වර්ජිතව පින්වතුනේ දවස වැය කළේ. ගිනි නිවාගත්තු දුක් නැති කරගත්තු උන්වහන්සේ අපි වෙනුවෙන් පින්නතුනේ ඒ තරම් වෙහෙසෙද්දී අපේ ගිනි නිවිලද? අපේ දුක් කෙලවර වෙලාද? නෑ. එහෙත් උන්වහන්සේ අපි වෙනුවෙන් කළ පරිත්‍යාගයේ තරම්වත් පරිත්‍යාගයක් ගින්න නිවා ගණ්ඩ තියෙන අපි අපි වෙනුවෙන් කරගන්නේ පින්වත්. හොඳට බලන්නකෝ. ඒ නිසා අදටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට නිදි වර්ජිතව වෙහෙසෙන්න කියලා දොස්තර මහත්තයා කියනකොට පැය 8ක් නිදියන්න කියලා. ওই දෙකෙන් කෝකද පිළිගන්නේ? ඈ බුදුහාමුදුරෝ කිව්ව එක පැත්තකට දාලා දොස්තර මහත්තයා කිව්ව එක පිළිගන්නවා. හොඳින් මේවා විමසලා බලන්න. ඒ කියන්නේ අපි බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් බුදුනේ පුදුම පරිත්‍යාග කරලා හැබැයි උන්වහන්සේගේ දේශනාව අපි බොහොම පහසුවෙන් පැත්තකින් තියනවා. ඊළඟ කාරණේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ නිවන පිණිස කළ යුතු සියලු දේවල් අපි වෙනුවෙන් කරලා දුරු කළ යුත්තේ මේකයි පුරුදු කළ යුතු වැඩි දියුණු කළ යුත්තේ මේකයි ඊළඟට අත්තල යුත්තේ මේකයි දියුණු කරගත යුත්තේ මේකයි කළ යුත්තේ මේකයි නොකල යුත්තේ මේකයි සිටිය යුත්තේ මේකයි නොසිටිය යුත්තේ මේකයි මේ හැම එකක්ම බුදුහාමුදුරෝ දේශනා කළා. මේ හැම එකක්ම දේශනා කළා. යටත් පිරිසෙන් තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න කවුරු වගේද ජීවිත හදාගන්න ඕන කියන එක පවා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ කියන්නේ අපිට ආදර්ශයට ගන්න චරිතය පවා බුදුහාමුදුරෝ පෙන්වුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි අපිට අත්හල යුතු දේවල් තියෙනවා දියුණු කරගත යුතු දේවල් තියෙනවා. ඒ අතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවනේ මේ අකුසලය අත්තරින්න කියලා. අකුසලයේ පාපය අත්තරින්න කියනවා. අකුසලයේ පාපය අත්තරින්න කියන්නේ ඇයි? සමහර අය කියනවා අනේ මොන නිරයක්ද ඔය අපාය කියලා එකක් කොහෙද තියෙන්නේ? ඒ ගැන තර්ක තියෙනවා. ඒ ගැන වාද කරනෝනේ නිරේකී තියෙන්නේ කොහෙද? പ്രേත ලෝක කියලා જાතියක් කොහෙද තියෙන්නේ? දිව්‍ය ලෝක කියලා જાතියක් කොහෙද තියෙන්නේ? ඕවා තියෙනේ වෙයි. ඒ කියන්නේ බුදුහාරෝ බොරු දේශනා කරලා කියලානේ. මේ නොකිය කියන්නේ ඒකනේ. ඒ කියන්නේ බුදුහාරෝ දේශනා කරලා තියෙන මේ බොරු. එහෙමනේ කියන්නේ. බුදුරජාණන් වහන්සේට අපි ඉස්සරහ බොරු කියන්න හේතු මොනවද? ඒක විමසන්න බෑ. ඒ දේශනා කළේ බොරු නම් බුදුරජාණන් වහන්සේ අපි ඉස්සරහා එහෙම බොරු දේශනා කරන්න හේතුව මොකද්ද? දානමානද? නෑ. සිවුරු පිරිකරද? නෑ. හොඳ හොඳ වටින පන්සල්ද? මොන ලාභයකටද? ඔන්න උන්වහන්සේ අපින් වන්දනාවක්වත් බලාපොරොත්තු නැණං. උන්වහන්සේ අපින් දානමාන හරි බලාපොරොත්තු වුණා නම් එය බලාපොරොත්තුෙන් හරි බොරු කිව්වා වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේට පින්වතුනේ අපි මොනතරම් සත්කාර කළත් නොකළත් බුදුරජාණන් වහන්සේ අපෙන් ඒව බලාපොරොත්තුෙන් එහෙම ධර්ම දේශනා කළා නෙමෙයි. මොකද උන්වහන්සේ අපි මේ දෙන සියලු දේවල් වලට වඩා මහා සම්පත් විඳපු උත්මයෙක් පින්වත්නි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කන්න නැතුව බොන්න නැතුව ඉන්න හිටින්න තැන නැතුව ඥාති පිරිවරක් නැතුව අනාථයෙක් ඇවිල්ලා බුදු වුණා නෙමෙයි. මේ චක්‍රවර්ති රජවෙන්න ඉඳපු රාජකුමාරයෙක් පින්වත්නි මේ ලෞතුරා බුදු වුණේ. ඒ නිසා උන්වහන්සේදා ගිහි කල පරිහරණය කළේ මිනිසයන් අතර විඳින්න තියෙන මිනිසයන් අතරත් පින්නතුනේ අග්‍ර වූ කාම සම්පත්තිය. එදා සිද්ධාර්ථ කුමාරයා වින්දේ මිනිසයන් විසින් ඉදිකරපු දේ ගොඩනගපු දේ විතරක් නෙවෙයි මතු බුදු වෙන උත්තමේකට දෙවියන් විසින් මවපු දේ පවා පරිහරණය කළා. එහෙම සම්පත් විඳපු උත්තමයෙක් පින්නතුනේ අපි දෙන දන් බලාපොරොත්තුෙන් බොරු කියන්න හේතුවක් හේතුවක් නැහැ පින්වත්නි. අපි දෙන සිවුරු පිරිකර වෙනුවෙන් බොරු දේශනා කරන්න හේතුවක් නැහැ පින්වත්නි. එහෙනම් මතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේ යමක් දේශනා කළා නම් පින්වතුනේ ඒ දේශනා කළේ අපිටම අනුකම්පාවෙන්මයි. අපිට මනුකම්පාවෙන්මයි. හැබැයි බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් දැක් වූ අනුකම්පාව තරම්ම අනුකම්පාවක් අපිත් අපි වෙනුවෙන් දැක්වා නම් ඔබත් මමත් මේ ධර්ම මාවතේ මීට වඩා හුඟක් දුර ගිහින්. අවාසනාවකට උන්වහන්සේට අපි ගැන තිබිච්ච අනුකම්පාව තරම් එකක් අපිට අපි ගැන තිබුණේ අපිට අපි ගැන නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට හැම කාරණයක්ම දේශනා කළා. දැන් බලන්නකෝ අම්මා තාත්තා වුණත් පින්නතුනේ පාපේ දුරු කරන්න කියනවා. අකුසල් කරන්න එපා කියනවනේ. දරුවන්ට හිතානුකම්පාව ඇති අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන්ට කියනවනේ පුතේ අකුසල් කරන්න එපා. හැබැයි එතනින් එහා දෙයක් ඒ අම්මා තාත්තා කියන්නේ අම්මා කියන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නේ කරන්න එපා. හැබැයි බුදුරජාණන් වහන්සේ එයින් එහා දෙයකුත් පින්නතුනේ අපිට දේශනා කරලා තියෙනවා. මොකද්ද? අකුසලං භික්ඛවේ පජහත මහණෙනි අකුසලය දුරු කරව්. මහණෙනි අකුසලය දුරු කරව්. ඊළඟට කියනවා සක්කා භික්කවේ අකුසලං පජහිතුම් මහණෙනි නුඹලට අකුසලය දුරු කරන්න පුළුවන්. දැන් අම්මා කෙනෙක් වුණත් ඕක කියන්නේ නෑනේ. නේ හැදූ තාත්තා වුණත් ඒක කියන්නේ නෑනේ දැන් අපිට කවදාකවත් කියලා දීලා තියෙන ධම්ම තාත්තා අකුසලයේ අතාරින්න පුතේ ඔයාට ඒක කරන්න පුළුවන් කියන කැලල කියලා තියනවාද නෑ දුරු කරන්න විතරයි කියන්නේ පව් කරන්න එපා කියනක විතරයි කියන්නේ හැබැයි බුදුහාමුදුරුව අපිට තිබ්බ අනුකම්පාව මොන තරම්ද කිව්වොත් ඒ අකුසලයෙන් අපිව ගලවන්න මොන තරම්නම් අපිව නැගිට්ටවලා තියනවද බලන්නකෝ. මහණෙනි නුඹලට ඒක කරන්න පුළුවන්. සක්කා භික්කවේ අකුසලං පජහිතුම්. මහණෙනි අකුසලයේ දුරු කරන්න නුඹලට පුළුවන්. ඊළඟට මොකද්ද වදාලේ? මහණෙනි නුඹලට ඒක කරන්න බැරි නම් මං නුඹලට අකුසලයේ දුරු කරන්න කියලා දේශනා කරන්නෙත් නැහැ කිව්වා. වැදූ අම්මවත් එහෙම කියලා තියනවද? නෑනේ පින්වත් නේ. හැබැයි බුදුහාමුදුරෝ ඒ තරම් අනුකම්පා කරනවා අපිට මේක අකුසලය මහණෙනි දුරු කරන්න. නුඹලාට ඒක කරන්න පුළුවන්. කරන්න බැරි එකක් නම් මං නුඹලාට දේශනා කරන්නේ දේශනා කරන්නේ නෑ කිව්වා. දැන් ඇයි මේ තරම් උනන්දු කරවන්නේ අකුසලයේ දුරු කරන්න කියලා? හේතුව අකුසලයෙන් කිසිවෙකුටත් කවදාවත් විඳින්න වෙන සැප විපාකයක් නැහැ පින්තුනේ. අකුසලයකින් කිසිම කෙනෙකුට කවරදාකවත් විඳින්න වෙන සැප විපාකයක් කියලා එකක් නැහැ. එහෙනම් අකුසලයේ විපාකේ කොහොම එකක්ද? ඈ? කටුක අමිහිරි දුක් විපාකයක්මයි. ඒ දුක් විපාකය මොන තරම් දරුණුද තීව්‍රද කියවුවොත් ඒක නිසා තමයි අකුසලයේ දුරු කරන්න කිව්වේ හරියට කොහොමද? හරියට ඔළුවට ඇවිලිච්ච ගින්න නිවනවා වගේ. මේක හොඳට තේරුම් ගන්න. අකුසලය දුරු කරන්න මහණෙනි නුඹලට අකුසලය දුරු කරන්න පුළුවන්. ඒ අකුසලය දුරු කරන්න බැරි නම් නුඹලට අකුසලය දුරු කරන්න කියලා මම දේශනා කරන්නේ නැහැ කිව්වා. ඊළඟට කියනවා කොහොමද මේ අකුසලය දුරු කරන්න ඕන? හරියට ඔළුවට ඇවිලිච්ච ගින්න නිවනවා වගේ. ඇඳගෙන ඉන්න වස්ත්‍රයට ඇවිලිච්ච ගින්න නිවනවා වගේ. එච්චර මහන්සියකින් එච්චර වුවමනාවකින් පින්වත්නි වහ වහ කුසලයේ දුරු කරන්න කියලානේ කියන්නේ. ඒ ඇයි? එහෙනම් දැන් තේරුම් ගන්න ඕන ඒ කාරණෙන්ම මේ අකුසලේ විපාකේ කොච්චර දරුණුද කියලා. නැත්තම් එහෙම දුරු කරන්න කියන්නේ ඒ තරම් දැන් උපමාවක් කිව්වොත් ඔබ යනවා කියන්නකෝ යම් දරුණු වේදනාවකින් පින්වත්නි වෛද්‍යවරයෙක් හමු වෙන්න. දැන් වෛද්‍යවරයා ඔබව හොඳට පරීක්ෂා කරලා ලෙඩේ මොකද්ද කියන්නෙත් නැහැ ලෙඩේ తত্ত্বය කොහොමද කියලා කියන්නෙත් නැහැ හැබැයි ඔබට කියනවා හෙටම බෙහෙත් කරන්න පටන් ගන්න ඕනේ මේකට සැත්කමක් කරන්න තියෙනවා මේ සැත්කම සතියක් යන්න කලින් මේ සතිය ඇතුළතම කෙරෙන්න ඕනේ. එහෙම කියනවා. හැබැයි ලෙඩේ මොකද්ද කියන්නෙත් නැහැ. ලෙඩේ තත්ත්වය මොකද්ද කියන්නෙත් නැහැ. කිව්වේ මොකද්ද? බෙහෙත් හෙටම පටන් ගන්න ඕනේ. ශල්ල කර්මයක් තියෙනවා. ඒකත් මේ සතියෙම කරගන්න පුළුවන් නම් හොඳයි. ওই දෙක විතරක් කිව්වම දොස්තර නොකියපු ටික අපිට තේරුම් ගන්න පුළුවන් නේ. මොකද්ද? ඒ කියන්නේ తত্ত্বය ඊටාම දරුණුයි. හැබැයි දොස්තර මහත්තයා ඒ කාරණේ කිව්වද? ඒ කාරණේ කිව්වේ නැහැ. ඒකෙන් අපි තීරුම් ගන්නවා ඒ කියන්නේ මගේ රෝගී తත්වේ බොහොම දරුණු අතට හැරිලායි තියෙන්නේ. ඒකනේ බෙහෙත් අදම පටන් ගන්න කිව්වේ සැත්කම හිතානිද්දම කරගන්න කිව්වේ ඒක නිසා. හැබැයි දොස්තර මහත්තයා ওই ටික කිව්වම ලෙඩේ తত্ত্বය අපි තේරුම් ගත්තා වුණාට බුදුහාමුදුරුව මෙච්චර කියලත් අපිට ඒ කිව්ව එක තාම තේරුන්නේ නේද? ඔළුවට ගිනි ඇවිලුණා වගේ අකුසලයේ දුරු කරන්න කියනකොට අපිට තේරුණාද ඒ කියන්නේ ඊටාම දරුණුයි මේකේ විපාකේ කියලා. ඇඳන් ඉන්න වස්ත්‍රයට ගිනියවිලුණා වගේ මේක නිවන්න මහන්සි ගන්න කියනකොට පින්වත්නි, එයින් අපි තේරුම් ගත්තද කවදාකවත් ඒ කියන්නේ අකුසලයේ විපාක මෙච්චර දරුණුයි කියලා නෙමේ බුදුහාමුදුරෝ දේශනා කරන්න කියලා අපි තේරුම් ගත්තද? ඒ කාරණේ තේරුම් ගත්තේ නැහැ පින්වත්නි. ඒ නිසා මොකද වුනේ? අනේ ඕවා පොඩි දේවල් නේ ඕවා එච්චර දේවල් නෑ ආදී වශයෙන් කියලා පින්වත්නි දරුණු විපාක විඳින්න පින්වත්නි කර්ම සකස් කරගෙන තියෙනවා. දරුණු විපාක විඳින්න. ඒ නිසා මේක දුරු කරන්න කියන විදිහෙන්ම තේරුම් ගන්න ඕන. දුරු කරගත්තේ නැත්නම් මේකේ දරුණු විපාකේ කොහොමද කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තියෙනවා පින්නතුනේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ පින්වත්නි දාන වර්ගය කියලා වර්ගයක් තියෙනවා. මේ දාන වර්ගයේ සූත්‍රයක් තියෙනවා පින්වත්නි සූත්‍රයේ නම තමයි අපාය සංවත්තනික කියන සූත්‍රය. මොකද සූත්‍රයේ නම අපාය සංවත්තනික සූත්‍රය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ දුසිරිත කියලා එකක් තියෙනවා. දුසිරිත කියලා එකක් තියෙනවානේ. දුසිරිතට විරුද්ධ වචනේ තමයි සුසිරිත. එහෙමත් නැත්නම් සුචරිතය. සුචරිතයට විරුද්ධ වචනය දුස්චරිතය. මහණෙනි මේ දුස්චරිත අතර පළවෙනි එක කියනවා අපි කවුරුත් දන්නවා පරපණ නැසීම ප්‍රාණඝාතය. පානාති පාතා කියලා නෝ ඇත්ත සමාදන් වෙන්නේ නේ. මොකද්ද පානාති පාතා කියන්නේ? පානාති පාතා කියන වචනේ හැදෙන්නේ ප්‍රාණ අතිපාත කියන එකෙන්. ප්‍රාණ කියන වචනෙට අතිපාත කියන එක එකතු වෙලා තමයි පානාති පාත කියන එක හැදෙන්නේ. මේකේ තේරුම මොකද්ද? පාන කියලා කියන්නේ ප්‍රාණය අතිපාත කියලා කියන්නේ පින්වත්නි හෙලනවා කියන එකයි. ප්‍රාණය හෙලනවා කියන එක. ඒ කියන්නේ අපි හිතමු ගවයෙක් ඉන්නවා. ඒ ගවයට ඔබ ඝාතනය කළේ නැත්නම් තව අවුරුද්දක් ජීවත් වෙන්න තියෙනවා කියලා. හැබැයි තව අවුරුද්දක් ඉන්න පුළුවන් සත්වයාගේ ප්‍රාණය හෙලනවනේ. නේද? තව අවුරුද්දක් පවත්වන්න තිබිච්ච ප්‍රාණය ඊට පෙර හෙළලා දැම්මා. අන්න ඒක තමයි පානාතිපාත කියන්නේ. ප්‍රාණය හෙලීම. එතකොට පින්වත්නි පරපණ නැසීම කියලා එකක් තියෙනවා. පරපණ යමෙක් නසනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යමෙක් පරපණ නසනවා නම් පරපණ නැසීම කියන එක බහුලීකතෝ බහුල කරනවා නම් ඒ කියන්නේ පුරුදු කරනවා තව තව. පරපණ නැසීම කියන එක බහුල කරනවා. එසේ බහුල කරන ලද නැවත නැවත කරන ලද ප්‍රාණඝාතයේ දරුණු විපාක කොහොමද කියලා අහනවා. නැවත නැවත කරන ලද පුහුණු කරන ලද පුරුදු කරන ලද ප්‍රාණඝාතයේ දරුණු විපාකයේ තමයි මහණෙනි ඒ ප්‍රාණඝාත කර්මය නිරයේ උපත පිණිසම හේතු වෙනවයි කිව්වා. තිරිසන් ලෝකේ උපත පිණිස හේතු වෙනවා. പ്രേත ලෝකේ උපත පිණිස හේතු වෙනවා. දැන් තේරුම් ගන්න එහෙනම් ප්‍රාණඝාතය කියලා කියන්නේ පින්වත්නි ජනක කර්මයක්. ප්‍රාණඝාතය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ජනක කර්මයක්මයි. ජනක කර්මයක් කියන්නේ ඊළඟ උපත තීරණය කරන්න පුළුවන් බලවත් කර්මයක්. සමහර කර්ම තියෙනවා ඊළඟ උපත තීරණය කරන්න බෑ. පැහැදිලි නේද? සමහර කර්ම තියෙනවා ඊළඟ උපත තීරණය කරන්න බෑ. නමුත් ප්‍රාණඝාතය කියන්නේ ජනක කර්මයක්. ඒ කියන්නේ ඊළඟ උපතම තීරණය කරනවා ඒකෙන්. එතකොට ඒ ප්‍රාණඝාත කර්මයේ ජනක කර්මයක් හැටියට ආවොත් එහෙම චාතුරු මහරජික උපදීද? තාවතින්ස උපදීද? යාමේ තුසිතේ උපදීද? නැහැ. කොහෙද? යතා හතං නික්කිට්තෝ එවං නිරේ. හරියට නවාගෙන ඉඳපු අත දිගෑරියා වගේ පින්නොතුනේ. නිරේ. ගෙනපු බරක් ඔළුවෙන් බිම දැම්මා වගේ පින්නොතුනේ නිරේ. මහා බරක් ඔළුවේ තියාගෙන ආපු කෙනා පින්නොතුනේ බිම දාන්නේ කොහොමද? ටිකෙන් ටික ටිකෙන් ටික බිම තියනවද? නෑ පින්නොත් නේ. මහා ධර්මිටියක් අරන් ඔළුවේ තියාගෙන ආපු කෙනා බිම දාන්නේ පින්නවත් නේ. පුදුම හදිස්සියකින් නේ. අන්න ඒ වගේ නිරේ වැටෙනවා කියනවා. එතකොට මතක තියාගන්න දැන් අපි හිතමු ප්‍රාණඝාතයක් හීනෙන් දැක්කා කියලා. දැන් Taman හීනෙන් දකිනවා සත්වයෙක්ව මරනවා. හීනෙන්. මේකට කර්ම විපාක තියෙනවද නැද්ද? ඈ? දැන් හීනෙන් දකින්නවා ඔබ ප්‍රාණඝාතයක් කරනවා. මේකට කර්ම විපාක තියෙනවද නැද්ද? විපාක තියෙනවා පිනොත්. දැන් තේරෙනව නේද මේක කොච්චර භයානක කාරණයක්ද කියලා. ඈ? කොච්චර භයානකද කියලා. අනේතින් සිහිනෙන් නේ කියලා කිව්වට බෑ. සිහිනෙන් ප්‍රාණඝාත කර්මයක් දැක්කොත් ඒකට විපාක තියෙනවා. හැබැයි ඒ කර්මය ජනක කර්මයක් හැටියට එන්නේ නැහැ. ඒ කියන්නේ ඊළඟ උපත තීරණය කරන්න තරම් බලවත් වෙන්නේ බලවත් වෙන්නේ නැහැ. එතකොට ඒ කර්මයට මොකද වෙන්නේ? හ්ම් විපාක දෙනවා. කොහොමද විපාක දෙන්නේ? වෙනත් බලවත් අකුසල කර්මයක් විපාක දෙනකොට ඒ කර්ම විපාකෙත් එක්ක ආධාර වෙලා හේතු වෙලා විපාක දෙනවා. වැටහෙනව නේද ඔබට? වෙනත් අකුසල කර්මයක් විපාක දෙනකොට ඉඩක් ලැබුණු ගමන් මොකද වෙන්නේ? අර සිහිනෙන් දැකපු එකේ කර්මය පවා හේතු වෙලා විපාක දෙනවා. දැන් උදාහරණයකට කිව්වොත් එහෙම පින්වත්නි අපි හිතමු ඔය ඇතු දානයක් දෙනවා. gedara පින්කමක් කරනවා කියලා කිව්වම අපි හිතමු පින්කමට යම් මුදලක් වියදම් වෙනවා කියලා. හැබැයි අහල පහල කෙනෙක් අනේ gedara පින්කමක් කරනවලු නේද? එහෙනම් මෙන්න මේකත් පින්කමකට පින්කමට තියාගන්නකෝ කියලා රුපියල් 100ක් දෙනවා. දැන් රුපියල් 100ෙන් පින්කම කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. හැබැයි ඒ පින්කමටම අර රුපියල් 100ක් ඇවිල්ලා හේතු වෙනවද නැද්ද? ඈ හේතු වෙනවා වින්නත් නේ. අන්න ඒ වගේ මතක තියාගන්න වෙනත් අකුසල කර්ම කරපුවම ඒවයි විපාක දෙනකොට අර සිහිනෙන් දැකපු අකුසලයේ පවා පින්නතුනේ හේතු වෙලා විපාක දෙනවා. දැන් ලොකු අකුසල කර්ම පොඩි පොඩි පොඩි පොඩි පොඩි පොඩි ස්වල්ප මාත්‍ර කුසල් වලින් පවා උපකාර ලබනකොට ආධාර ලබනකොට පින්නතුනේ අපිට වෙන අනතුර තමයි ගැලවෙන්න අතක් ඇත්තෙම නැති වෙනවා. දැන් සමහර අවස්ථා තියෙන්නේ දරුණු අකුසල විපාකයක් මුදුන්පත් වෙලා පින්වත්නි මුල් වෙලා රෝගී වෙනවා. එහෙම වෙනවානේ දරුණු අකුසල් මුල් වෙලා පින්වත්නි රෝගී වෙනවා. දැන් රෝගී වුණාට පස්සේ දැන් හොයනවා හොයනවා හොයනවා පින්වත්නි වෙනත් වෙනත් ඔය හීනෙන් දැකපු අකුසල පවා හේතුනාම මොකද වෙන්නේ? ලෙඩේ හොයාගන්න බැරි වෙනවා. මේවා අපි අත්දකින්න දේවල්නේ. ඊළඟට පින්වත්නි කොහොම හරි පින්වත්නි පරීක්ෂණ කරලා කරලා කරලා පින්වත්නි කපලා කොටලා ඒ වේදනාව විඳින්න තියෙන හැටි. ඒ ඒ තන කපලා හිල් කරලා විදලා කටු ගහලා වේදනාව විඳිනවා. විඳලා විඳලා අවුරුදු ගාණක් කොහොම හරි ලෙඩේ හොයා ගන්නවා. දැන් හිතෙනවා දැන් නම් ඉතින් ලෙඩේ සුව වුණා වගේ හිතට එකපාරම සහනයක් එනවා ලෙඩේ හොයාගත්තා කිව්වම. හැබැයි ලෙඩේ හොයාගත්තා කිව්වම ඊළඟට බෙහෙත් හොයනකොට පින්නතුනේ බෙහෙත් නෑ ඒ ලෙඩේට. දැන් මොකද වෙන්නේ? අර ආපු සතුට ඊටත් වඩා පහලට ආයේ වැටෙනවද නැද්ද? ආයේ පහලට වැටෙනවා. පීඩා විඳින හැටි බලන්නකෝ. දැන් ලෝකේ පුරාම හොයලා ඉඩම් උකස් තියලා පාරක් පාරක් ගානේ හිඟා කාලා පින්වත් මේ සල්ලි එකතු කරගෙන කොහේ හරි ලෝකේ තියෙන බෙහෙතක් ගේනවා. ඒ වෙනකොට ඉඩම් ටිකක් උකස් තියලා යාන වාහනත් විකුණලා හැම දෙයක්ම කරගෙන. එහෙම කරලා ඒ බෙහෙත ගේනවා. ඒ බෙහෙත ගෙනල්ලා බෙහෙත දුන්නම ඒ ශරීරයට ඒ බෙහෙත උරොත්තු දෙන්නේ දැන් තේරෙනව නේද පොඩි පොඩි කර්ම කරපු අය විපාක එන හැටි. සමහර කර්ම උපත තීරණය කරන්න බෑ. හැබැයි පින්වතුනේ ඒ උපත තීරණය කරලා තීරණය කළාට පස්සේ සමහර කර්ම හේතු වෙනවා පින්නතුනේ ඊළඟ භවයේ උප පීලක කර්ම. ඒ කියන්නේ ලැබපු භවයට පීඩා කරනවා පින්නොත් නේ. මිනිස්සෙක් වුණත් මනුස්ස සැප විඳින්න දෙන්නේ එහෙම ඒවා තියෙනවානේ. මිනිස්සෙක් වුණත් පින්නත් මේ මනුස්ස ලෝකේ පුදුනාට පස්සේ හොඳට රහට මීරට කන්න පුළුවන්. මනුස්ස ලෝකේ කෑම එහෙමනේ. හැබැයි අවුරුදු 14න් විතරම හැදෙනවා පින්නත් සීනි අමාරුව. ඈ මම මේ කියන කර්මෙම නෙවෙයි සීනි අමාරුව හැදෙන්නේ. නමුත් එහෙම ඒවත් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? කනවනම් කණ්ඩත් පුළුවන් කනවනම් කෑමක් තියෙනවා හැබැයි මොකද වෙන්නේ විඳින්න සැපය විඳින්න ඉඩ නැහැ මනුස්ස ලෝකේ උපදිනවා මනුස්ස ලෝකේ උපදිනවා හැබැයි පින්වත්නි මොනියම් හෝ හේතුවකින් රජ පවුලක ඉපදුනත් සුව කරන්න බැරි හිසේ කැක්කුමක් තියෙනවා මොකද වෙන්නේ රජ සැපේවත් විඳින්න පුළුවන්ද රජ සැපේවත් විඳින්න බෑ පින්වත්නි මහා යාන වාහන තියෙන පවුලක උපදිනවා. විඳිනවා නම් සැප සම්පත් ඕන හැටියට විඳින්න පුළුවන්. හැබැයි පින්නතුනේ ශරීරයේ විකල වෙලා උපදිනවා මොන සම්පත්තියවත් යාන වාහනවත් පරිහරණය කරන්න පුළුවන්ද? පරිහරණය කරන්න බෑ. ඒ නිසා තේරුම් ගන්න මේක දරුණුයි. බුදුහාමුදුරෝ මහණෙනි අකුසලය දුරු කරවූ කියලා දේශනා කළේ ඕක නිසා නේද? ওই නිසා තමයි. එහෙනම් සිහිනෙන් දැකපු පාපකාරී හීනයට පවා විපාක තියෙනවද නැද්ද? විපාක තියෙනවා. දැන් ඔබට මතකද ඔබට ඒකනේ නින්දට පෙර තෙරුවන් වුණ සිහි කරන්න ධර්මයේ සිහි කරන්න ඇයි මේ? නිකං කිව්වා නෙමෙයි. තමන්ගේම රැකවරණයටයි මේ කිව්වේ. මැරෙන නිින්දේ නිින්ද වෙලාවේ නරක හීනයක්වත් නොපෙනෙන්නේ ඇයි ඒකටත් විපාක තියෙන හින්දා මෛත්‍රී වඩන කෙනා මෛත්‍රියෙන් ලබන ආනිසංස තියෙනවා මොනවද සුඛං සුපති සුවසේ නිදිනවා සුවසේ නිදිනවා වගේම සුවසේ අවදි වෙනවා ඊළඟ එක ඒ නින්දත් අවදිවීමත් අතර න පාපකං සුපිනං පස්සති පෞකාර හීන පේන්නේ කියනවා පෞකාර හීන පෙනුනොත් මොකද වෙන්නේ ඒකටත් කර්ම විපාකයක් තියෙනවා මෛත්‍රී වඩන කෙනාට ඒ කර්මේ රැස් වෙන්නේ නැහැ මොකද පෞකාර හීන පෙන්නේ එහෙනම් මේ දේශනාව බුදුහාමුදුරුවෝ නිකං කළා නෙමෙයි බලන්නකෝ අපිව ගලවලා තියෙන ගැළවිල්ල සිහිනෙන් දැකපු එකකින් විඳින්න වෙන කර්මයෙන් පවා බුදුහාමුදුරුව අපිට ගැලවෙනවා නම් ගැලවෙන්න පාර කියලා තියනවද නැද්ද කියලා තියනවා හැබැයි අපි ගැලවුණද නෑ ඒක බුදුහාරන්ගේ වරදද ඒක බුදුහාමුදුරන්ගේ වරද නෙමෙයි ඒක අපේ වරද පින්වත්නි ලෝකෙට තියෙන අනතුර තමයි මේ ලෝකයා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දුරු කරවූ කියලා වදාළ දේවල් දුරු කරන්න සූදානම් නැහැ. මොකද ඒවා යා ජීවිතේ පුරුදු කරපු දේවල්. එතකොට මොකද වෙන්නේ? දුරු කරවූ කියලා දුරු කරන්න කිව්ව අකුසලය තියාගෙන දුරු කරන්න කිව්ව කෙනා සහ කිව්ව ධර්මයේ අවතරිනවා. දුරු කරන්නේ ඒක. ඒ කියන්නේ ලෝකේ හැටි අවවාදයක් කළොත් එහෙම ආයේ මේක ඔයා කරන්න එපා කියලා කරන්න එපා කිව්ව කාරණේ අතාරිනවද කිව්ව කෙනා අතාරිනවද <laughs> ලෝකේ ක්‍රමේ තමයි අතාරින්න කිව්ව එක නෙමෙයි අතාරින්නේ අතාරින්න කිව්ව කෙනා තමයි අතාරින්නේ බුදුන් සරණ ගියා කියලා කිව්වට බුදුන් සරණ ගියපු අයත් ඇතැම් තැන්වල කරමින් ඉන්නේ ඒක කාරණේ තාම තියෙනවා. නැත්තම් පින්වත් උපන්දා ඉඳන් අවුරුදු 70 80 වෙනකොටත් පින්වත්නි පන්සිල් පද පහ තාම කැඩෙන්න හේතුවක් නැහැනේ. අත්තරින්න කිව්වේ අත්තරින් අත්තරියනම් නේද? තාම මේ ටිකත් හැරිලා නැහැනේ. ඉඩම් කඩම් ඔක්කොම අත්තරියා. එහෙම හිතනවා. හැබැයි කර කර ඉඳපු බොරු කීම ඒකත් ඇරිලා නැහැ තාම. නේ? කිය කී ඉඳපු හිස් වචන ඒවත් ඇරිලා නැහැ තාම. ඒවත් අත්හැරෙන්න ඕන. එතකොට යමෙක් ප්‍රාණඝාතයේ බහුල වශයෙන් කළා නම් එය ජනක කර්මයක්. ඒ කියන්නේ ඊළඟ උපත තීරණය කරනවා. දැන් සමහරු කියනවා ඊළඟ උපතකදී දැන් අපි හිතමු හදිසි දැන් චුතිසිත ගැන කල්පනා කරනවානේ. මොකද්ද චුතිසිත කියන්නේ? ඒකට කියන ආසන්න සිත කියලා. ඕකට තමයි බයම. නේ? බෞද්ධ ජනතාව බයම මොකටද? චුතිසිතට. ඇයි චුතිසිතට බය? හ්ම්? ඇයි පින්වත් ඔය චුතිචිත්තේට බය මේ තරම්? ඊළඟ භවයේ තීරණය කරන නිසා. ඒක එහෙමයි උණයි කියලායි බය. ඈ? ඒක එහෙම වුණා කියලා ඇයි බය? මම ප්‍රශ්නයක් අහන්නම්. ඔබ ගමනක් යනකොට ආරක්ෂක අංශයෙන් ඉල්ලනවා ඔබේ ගමන් මල්ල පරීක්ෂා කරන්න ඕනේ කියලා. ඔබ බයද නැද්ද? ඈ? බයද නැද්ද? බය නැහැ. ඇයි බය නැත්තේ? දන්නවා අහුවෙන්න දෙයක් නැහැ කියලා. එතකොට චුතිසිතටයි බයයි. ඈ ඒ චුතිසිතට බය හොඳ හොඳට හිතන්න මේවා චුතිසිතට බය වෙන මොකුත් නෙවෙයි දන්නව අහුවෙන්න දේවල් තියෙනවා කියලා අහුවෙන්න දේවල් කොහෙන්ද මැරෙන වෙලාවේ හිතගෙන හිත හිත හිටියා මේ වෙලාවේ මම මොනවද කරන්න කියලා හිතපු නැති හින්දා නේද බුදුහාමුදුරුව පෙන්වන්නේ අපිට මැරෙන වෙලාවේ හිතන එක ගැන මැරෙන වෙලාවේ හිතට එන එක ගැන සිහි කරන්න නෙමෙයි මේ ගත වෙන ක්ෂණය පරිස්සම් කරන්න. ඔබ මේ ක්ෂණය තුල කිව්වේ හොඳම දේ නම් මේ ක්ෂණය තුල ඔබ කරන්නේ හොඳම දේ නම් මේ ක්ෂණය තුල ඔබ හිතන සිටිවිල්ල පවා හොඳම නම් ඇයි අපි බයයි චුති චිත්තයට බය වෙන සියල්ලෝ මේ මොහොත වරද්දාගත්තු අය. ඒකනේ බය. තේරුම් ගන්න. ගහක් නැමිලා තියෙනවා පින්නතුනේ ඔබේ gedara දිහාවට අවුරුදු ගාණක් තිස්සේ. දැන් මේ ගහ කොයි වෙලාවෙ හරි කපලා දැම්මොත් කොහෙට වැටෙයිද? වැටෙන්නේ තමන්ගේ ගෙදර උඩට. ඇයි? ඉතින් එකපාරම කපපු වෙලාවේ වෙන කොහෙට හරි වැටෙන්න තිබ්බනේ. එහෙම වැටෙයිද? එහෙම වැටෙන්නේ නැහැ. එහෙම වෙන්න ඉඩකඩ නැහැ. ඇයි? දීර්ඝ කාලයක් බර වෙලා තිබුණේ. ආ ඒක නිසා මතක තියාගන්න ජීවිතේ නැමැති ගහ කොයි වෙලාවෙ හරි කපලා දානවා. වැටෙන්නේ බර කරලා තිබ්බ දිහාවට. වැටෙන්නේ කොහෙද? බර කරලා තිබුණු දිහාවට. ඔබ බලන්න ඕන මැරෙන වෙලාවේ නෙවෙයි මැරෙනකම්ම මම මගේ ජීවිතේ බර කළේ කොහෙටද? සුනකයෙක් වගේ ජීවත් වෙන්න පුරුදු වෙන්නකෝ. කන්නේ සුනකයෙක් වගේ, ඇවිදින්නේ සුනකයෙක් වගේ, නිදියන්නේ සුනකයෙක් වගේ, මරණින් මත්තේ බුදුහාමුදුරුව පෙන්නනවා කුක්කුරවතිය කියන සූත්‍රෙදී මරණින් මත්තේ ගති දෙකයි. එක්ක නිරයේ එක්ක තිරිසං ලෝකේ. තිරිසං ලෝකේ නම් සුනකෙක්. ඇයි? මැරෙන්න කලින්ම සුනක සංඥාව මනසට දීලා තියෙනවා. ගවයෙක් වගේ ජීවත් වෙන්න පුරුදු කරන්නකෝ. මරණින් පස්සේ ගති දෙකයි එක්ක නිරයේ එක්ක තිරිසන් ලෝකේ තිරිසන් ලෝකේ වුණොත් ගවේ. ඇයි? සංඥාව එක. ඒකයි කිව්වේ වැටෙන්නේ හැම වෙලාවෙම ගහක් බර කරපු දිහාවට. සමහරු අහනවා පින්වත්නි, එතකොට හදිසියෙ මැරුණොත් එහෙම එයාගේ සිත කොහොම එකක්ද? මතක තියාගන්න සිත කියලා කියන්නේ මොකද්ද කියලා නොදන්න හින්දායි ඔහොම අහන්නේ. පින්වතුනේ සිටිවිල්ලක් ඉපදින්න ගත වෙන කාලය මෙච්චරයි කියලා කියන්න බෑ සිතක ආයුෂ චිත්තක්ෂණ එකයි චිත්තක්ෂණ එකක් කියන්නේ ඇසිපිය හෙලන වේලාව ලක්ෂ කෝටි වාර ගානකට බෙදුවොත් පින්නතුනේ ඒ තරම් ස්වල්ප මාත්‍ර කාලයක් සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන්න ගත වෙන කාලේ එහෙනම් ඇසිපිය හෙලන වෙලාවක් ඇතුලේ පින්නතුනේ සිත් කීයක් උපදිනවා කියලාද හිතේ? සිතේ වේගයට බුදුහාමුදුරු වදාළේ මහණෙනි මට උපමාවක්වත් පෙන්වන්න බෑ කිව්වා. හිතේ වේගෙට. ඒ නිසා සිත් පහළ නොකර මැරෙනවා කියලා එකක් එහෙම නෑ. අනික බර කරපු පැත්තකුත් තියෙනවනේ ජීවත් වෙන කාලේ. හැබැයි මේ බර කරපු ජීවිතේ අනික් පැත්තට අදින්න පුළුවන්. ඒ කියන්නේ gederata නැමිච්ච පොල් ගහ කපද්දී ඕනනම් අනික් පැත්තට අදින්න පුළුවන්. හැබැයි ඒකට අධික මාත්‍ර වීරයක් යොදන්න වෙනවා. අඟුලිමාල හාමුදුරුව ඒක කළා. වැටෙන්න තිබ්බේ නිරයට. හැබැයි උන්වහන්සේ ආජානීය පුරුෂය කියන්නේ ඒකයි උන්වහන්සේ ඇද්දනේ නිවනට නිරයට වැටෙන්න තිබ්බ ජීවිතය නිවනට ඇද්දා. ඒක හැබැයි එවන් ආජානීය පුරුෂයෙක්ම කළොත් ඇරෙන ලේසි නෑ. ඒකට අධික මාත්‍ර වීරයක් තියෙන්න ඕනේ. එතකොට ප්‍රාණඝාතය දරුණු කර්මයක් ජනක කර්මයක් මරණින් මත්තේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ නිරේ උපතට හේතු වන එතන බොහෝ කාලයක් කල්ප ගණන් විපාක විඳලා විඳලා විඳලා manuss ලෝකෙට ආවා කියමු. manuss ලෝකෙට ආපුවම මොකද්ද විපාකය? දැන් තියෙන්නේ අර බලවත් කර්ම ශක්තිය විඳලා ඉවරයි. නිරයේ තිරිසන් ලෝකවල විඳලා. දැන් තියෙන්නේ ඉතිරි කර්ම ශක්තිය. ඒක විඳින්නේ manuss ලෝකෙදි කොහොමද? අල්පායුෂ්කෝ මැරෙනවා. දැන් අල්පායුෂ්කෝ මැරුණම අපේ සමහරු පාංශකූල පොලේ කියනවා ඒ කාන්තෙන් පෙර ප්‍රාණඝාත කරලා කියලා. ඒ කාන්තෙන් කියලා කර්මයේ පිළිබඳව පින්වත්නි ඒකාන්ත නිගමන දෙන්න අපිට බෑ. කර්ම વિષය බුදුරජාණන් වහන්සේටම සීමා වෙච්ච එකක්. නිසා ඒ කාන්තෙන් කියලා කියන්න අපිට පුළුවන්කමක් නෑ පින්වත්නි. හැබැයි ධර්මයට අනුව උපකල්පනයක් කරන්න පුළුවන් ඇතැම් තැනකදී අඩු වයසින් මැරුණනම් හේතුවක් නැතුවම නොඑක් කර්ම රෝග පීඩා ඉදිරිපත් වෙලා ප්‍රාණඝාත කරන්න ඇති කියලා අනුමාන කරන්න පුළුවන්. එසේ නොවෙන්නත් පුළුවන්. පැහැදිලිද? මේකෙන් කියන්නේ මැරිච්ච අය දිහා බලන්න නෙවෙයි මැරෙන්න කලින් තමන් තමන් දිහා බලා ගන්න. දැන් අපි උත්සාහ කරන්නේ මේ බණපදේ මැරෙන අය දිහා බලන්නනේ. මේකෙන් කරන්න ඕනේ මැරෙන්න කලින් අපි දිහා බලා ගන්න. දැන් ප්‍රාණඝාත කළොත් ඊළඟට වෙන්නේ ඕක. අපි බොහෝ වෙලාවකදී බණ පින්නත් ගලපන්නේ අනුන්ටනේ. නැහැ. ඊළඟට කියන අදත්තා දාහණය කියලා එකක් තියෙනවා නැවත නැවත අදත්තා දාහණය පුරුදු කරනවා නම් පුහුණු කරනවා නම් පින්වත්නි මොකද වෙන්නේ මරණින් මත්ති නිරයේ උපත පිණිස හේතු වෙනවා പ്രേත ලෝක උපත පිණිස හේතු වෙනවා තිරිසන් ලෝක උපත පිණිස හේතු වෙනවා එහි ඒ දරුණු විපාක විඳලා විඳලා විඳලා කල්ප ගණන් ආපහු ඒ විපාක ශක්තිය දුර්වල වුණාට පස්සේ manuss ලෝකෙට ආවොත් manuss ලෝකෙදි වෙන හානිය තමයි භෝග ව්‍යසන භෝග ව්‍යසන කියලා කියන පින්වත්නි සියලු සේ සත ධන ධාන්‍ය පින්වත්නි මොන ක්‍රමෙන් හරි නැත්තරම නැති වෙලා යනවා. සමහරු ඉන්නේ මහා හොඳට සැප සම්පත් විඳමින් ඉඳපු මිනිස්සු එක රාත්‍රියයි පින්වතුනේ මහපාරටම වැටෙනවා ආපහු ජීවිතේ කොතනින්ද පටන් ගන්න කියලා හිතා ගන්න බැරි වෙන්නේ. පැහැදිලි නේද? ආය කොතනින්ද පටන් ගන්නයි කියලා හිතා ගන්න බෑ පින්වත් නේ. භෝග වෙසන ඊළඟට කියනවා තියනවා ලෝකේ කාම මිත්‍යාචාරය කියලා එකක්. මේ කාම මිත්‍යාචාරයේ නැවත නැවත පුරුදු කරන පුහුණු කරන මේ මිනිස්සයා නිරයේ උපත පිණිස හේතු වෙනවා මේ කර්මය. പ്രേත ලෝක උපත පිණිස තිරිසන් ලෝක උපත පිණිස හේතු වෙනවා. එහි දරුණු විපාක විඳලා අවශේෂ විපාකය manuss ලෝකයට આવොත් විඳින්නේ කොහොමද? ස්වභාවයෙන්ම පින්වත්නි හතුරු වැඩි. හතුරු වැඩි. කොහේ ගියත් Tamanට විපත් කරන්න කෙනෙක් තමයි හැදෙන්නේ පින්වත්නි. සතුරු වැඩි. සමහර අය ඉන්නවා නේ මට කිසි කෙනෙක් හතුරෙක් නැහැ කියලා කියන. Taman සතුටු වෙන්න සංසාරේ කාම මිත්‍යාචාර කරලා නැහැ. තමන් තමන් දිහා ධර්මානුකූලව හැම පැත්තකින්ම බලන්න ඕනේ. ඊළඟට පින්වත්නි කියනවා මුසාවාදය කියන බොරු කීම. එසේ මුසාව බොරු බොරු කීම බහුල වශයෙන් පුරුදු කරන ලද කෙනා ඒ කර්මය නිරයේ උපත පිණිස හේතු වෙනවා තිරිසං ලෝකයේ උපත පිණිස හේතු වෙනවා പ്രേත ලෝකයේ උපත පිණිස හේතු වෙනවා එහි ඒ දරුණු විපාක විඳලා විඳලා විඳලා ඉතිරි කර්ම ශක්තිය විඳින්නේ manuss ලෝකෙදී නම් manuss ලෝකෙට ආවට පස්සේ මොකද වෙන්නේ? ඒ manuss ලෝකෙට ආවට පස්සේ පින්වත්නි අභූත චෝදනා වෙන කවුරුවත් වරද කළේ චෝදනාව Taman පිට යනවා. දැන් ඔයත් කියනවනේ මේ කොහෙවත් යන ඒවා මොකද මේ අපිට එන්නේ කියලා කියන අවස්ථාවේ මේ කොහෙවත් යන ඒවා නෙවෙයි. මේවා උඩු හුළඟට දාපු දූවිල්ල ආපහු කැරකිලා තමන් මැත්තේ වැටෙනවා වගේ මෙතන නොකලත් සසරේ කළ දේවල්ද නැද්ද? මෙතන විතරක් බලන්න එපා. මෙතනදී අපි නොකල වෙන්න පුළුවන්. හැබැයි අපි සංසාරේ හුඟක් දේවල් කර කියාගෙන ආපු අය. එනිසා මේ නොකල වැරදි වලට චෝදනා සංසාරේ කොතන හරි කරපුවා. ඒවා කැරකිලා එනවා පින්වත්නි. එතෙන්දී කුපිත වෙලා කෝප වෙලා තව තව කර්ම කරගන්න එක නෙවෙයි නුවණැත්තා කරන්නේ නුවණැත්තා සිහි කරනවා මගේ කර්ම විපාකයක් ගෙවෙනවා ධර්මය සිහි කරලා ඒ කර්ම ශක්තියට මූණ දෙන්න ඕන පින්වත්නි බොහෝ දෙනෙක් ඊතුරු කර්ම ටික කරගන්නවා ඒකට මූණ දෙදී නේ ඊතුරු කර්ම ටික එතෙන්දි කරගන්නවා පරණ ටික ආය අලුත් කරගන්නවා හරියට පොලි කරගන්නවා වගේ සමහරු ඉන්නවනේ පොලිය ගෙවා ගන්න බැරි වුණාම ඒ පොලියටත් එක්ක ආයෙ පොලිය කරගන්නවනේ. එහෙම කර්ම තමයි හුඟක් ගෙවන්නේ අපි පින්නත් නේ ඇත්තටම. ඊළඟට තියෙනවා පින්නත් කේලාම් කීම පිස්සුනා වාචය. ඒ පිසුනා වාචාව එහෙමත් නැත්නම් කේලම් කීම මරණින් මත්තේ නිරය උපත පිණිස പ്രേත ලෝක උපත පිණිස තිරිසන් ලෝක උපත පිණිස හේතු වෙනවා. එහි දරුණු විපාක විඳලා විඳලා විඳලා manuss ලෝකයට ආවා කියමුකෝ. එතෙන්දිත් ඉතිරි විපාක දෙනවා. කොහොමද පින්නතුනේ? මිතුරෝ හේතු නැතුව ભેද වෙනවා. දැන් සමහර අය කියන්නේ අනේ යහවල මගෙත් එක්ක කතා කරන්නේ හේතුව මොකද්ද කියලා අහපුවම වෙච්ච වරදකුත් නැහැ. ආ මෙතෙන්දි වැරදි වෙලා නැහැ. කොතෙන්දි වෙච්ච වැරදිද? පෙර. පෙර භවවල වැරදි. මොකද වෙන්නේ? හේතු නැතුව කරුණු නැතුව පින්නතුනේ දිවෙන් දිව ගාගෙන ඉඳපු අය පවා පින්නතුනේ ભેද වෙනවා. පීඩාවක් විඳින්නේ නැද්ද? සමහර විටකදී අපි හිත හදා ගන්න උත්සාහ කරනවා යාට හොඳ නම් මට මොකද මොන උත්සාහ දරුවත් පින්නතුනේ පීඩාව විඳිනවද නැද්ද වචන වලින් සොඳුරු කතා කිව්වට ඇතුළාන්තෙන් අපි ඒකේ පීඩාව විඳිනවමයි. කර්ම විපාකයක්. එතන තියෙනවා. ඊළඟට පින්වත්නි තියෙනවා මේ ලෝකේ පරුස්සා වාචා කියතකින් ඉරනවා වගේ රළු කටෝර පීඩා සහිත වචන. එසේ පුරුදු කරන ලද කෙනා ඒ කර්මය නිරයේ උපත පිණිස තිරිසං ලෝක උපත පිණිස പ്രേත ලෝකේ උපත පිණිස හේතු වෙනවා. එහි දරුණු විපාක විඳලා විඳලා විඳලා පින්නතුනේ මනුස්ස ලෝකෙට ආවොත් ඒ කර්ම ශක්තිය දුර්වල වෙලා මනුස්ස ලෝකෙදී ඒ කර්ම විපාකේ දෙන්නේ කොහොමද පින්වත්නි අමනාප සද්ද සංවත්තනිකෝ හෝති ගිය ගිය තැන කනට මිහිරියේවනම් අහන්න හම්බෙන්නේ නැහැ අප්‍රිය අමනාප කටුක දෙයමයි කොතන ගියත් අහන්න ලැබෙන්නේ. සමහර අය ඉන්නේ පින්වත්නි සුබ ගමනක් යනවා අතරමඟදී පින්වත්නි අර සතුට සැනසෙල්ල එහෙම් පිටින්ම නැත්තටම නැති වෙලා යනවා. මෙච්චර හොඳ ගමනක් ඇවිල්ලත් අහන්න හම්බෙච්ච එක කියලා තැවෙනවා. ඒ වටත් සංසාරේ කොතන හරි කර කර්ම ඒ ඒ ප්‍රමාණ වලින් හේතු වෙනවා. මේ කියන්නේ හැම දෙයකම හේතු වන එකම කාරණය කර්මය කියලා නෙමෙයි. හැම දෙයකම හේතු වෙන එකම කාරණේ කර්මය නෙවෙයි. නමුත් ප්‍රමුඛ කාරණයක් කර්මය පින්වත්නි. ඊළඟට තියෙනවා පින්වත්නි සම්ප්‍රප්පලාප. ඒ කියන්නේ තේරුමක් නැති හිස් කතා. එසේ පුරුදු කරපු කතාව මොකද වෙන්නේ? නිරය උපත පිණිස හේතු වෙනවා. പ്രേත ලෝක, තිරිසන් ලෝක උපත පිණිස හේතු වෙනවා. එහි දරුණු විපාක විඳලා විඳලා විඳලා ඒ කර්ම ශක්තිය දුර්වල වුණාට පස්සේ manuss ලෝකයට ආවොත් manuss ලෝකෙදි මොකද වෙන්නේ? එයාගේ වචන කිසි කෙනෙක් පිළිගන්නේ මේවා අපි අඩු වැඩි වශයෙන් අත්දකින කාරණා. සමහර අය ඉන්නේ පින්වත් නේ මොනවා වුණත් පින්වත්නි කාට මොන විදිහට කිව්වත් පින්වත්නි සමහර අය ඉන්නවා තමන්ගේ දරුවෝ දෙන්නා තමන්ගේ වචනයට අවනත නැහැ. කොහොම පීඩාවක් විඳිනවද? නේ. එයාගේ වචන කවුරුත් අදහන්නේ ආ. එයා කිව්වා කිව්වනම් ආ එහෙනම් ඕක අතහැරලා දාමු කියලා වචන පිළිගන්නේ. වචනවලට බලය නැහැ පින්වත්නි. සමහර අය ඉන්නවා පුංචි ශරීර හැබැයි වචනයක් කතා කළොත් ඒ වචනය සිටිවිලි මාත්‍රයකින්වත් වෙන කෙනෙක් ඉක්මවන්නේ ඒ වචනයට යටත් වෙනවා. සංසාරේ කවදාකවත් පින්වත්නි වාචසික අකුසල් කරලා නැහැ. ඒකයි වචනෙට කීකරුයි. එක වචනයයි සිතකින්වත් ඒ වචනේ ඉක්මවන්නේ වෙන කිසි කෙනෙක්. ඒ තමන්ම කරගත්තු දේවල්. ඊළඟට පින්වත් මේ ලෝකේ තියෙනවා තව කර්මයක්. ඒ තමයි පින්වත් සුරාමේරය. එහෙමත් නැත්නම් සුරාපානය. සුරාපානේ නැවත නැවත බොහෝ කොට කලානම් පින්වත්නි, නිරේ උපත පිණිස හේතු වෙනවා, තිරිසංලව പ്രേතලව උපත පිණිස හේතු වෙනවා. එහි දරුණු විපාක විඳලා විඳලා විඳලා කර්ම ශක්තිය දුර්වල වුණාට පස්සේ manuss ලෝකෙට ආවොත් එතෙන්දි විපාක කොහොමද? උම්මත්තක සංවත්තනිකෝ හෝති. manuss ලෝකෙට ආවත් උම්මත්තක වෙලා උපදිනවා. ඇයි? කරගන්න ඕනකම තිබෙත් ඒකනේ manuss ලෝකේ පෙර ඉඳිද්දිත්. හොඳට තිබිච්ච මනුස්ස ජීවිතය හිතාමතාම සුරාපානෙන් උම්මත්තක කරගත්තා. උඩ හුළඟට දාපු දූවිල්ල කැරකිලා වැටෙනවද නැද්ද? වැටෙනවා වගේ පින්නතුනේ කර්ම විපාක හතර පායෙ විඳලා මනුස්ස ලෝකයට ආවත් උම්මත්තකයි. බුදුවරු මුණ ගැහුණත් බණ ඇහුණත් කියන බුදු බණක් තේරෙන්නේ නැති කර්ම විපාක විඳින්න වෙනවා. මේ වෙන කවුරුත් හතුරු අපිට කරන ඒවා නෙවෙයි වරදවා පිහිටවගත්තු තමන්ගෙම ආත්මභාවය හතුරු වුණොත් ඔහුමයි විපාක. ඒ නිසා බුදුහාමුදුරුව වදාලා මහත් ධනය ඇති අඩු සෙනගක් ඇති වෙලෙන්දා අනතුරු සහිත බිය සහිත පාර මගාරිනවනේ. එයි ධනය වැඩි සෙනග අඩුයි. ඒ නිසා අනතුරු සහිත පාර මගාරිනවා. ජීවත් වෙන්න කැමති කෙනා වසවිස ඈත් කරනවා. අන්න ඒ වගේ අඩු සෙනග ඇති මහ ධනය ඇති වෙලෙන්දා අනතුරු සහිත පාරමගාරිනවා වගේ ජීවත් වෙන්න කැමති කෙනා වසවිස ඈත් කරනවා වගේ නුවණැති ශ්‍රාවකයා පාපානි පරිවජ්ජේ පව් දුරු කරගන්න මහන්සි ගන්න ඕනේ. ඒ නිසා පින්වන්ත සියලු දෙනාමත් එවන් උත්සාහයක් ජීවිතේ අරගනිත්වා ප්‍රාණඝාතය අත්තරින්ද ප්‍රාණඝාතය අත්තරපුවම අත්තර තැනම පින්නතුනේ කුසලයේ තියෙන්නේ. ප්‍රාණඝාත කරන එක අකුසලය. කරන්න දෙයක් නැහැ. නොකර අත්තරපුවම පින්නතුනේ කුසලය. හොරකම් කරන එක අකුසලයක්. ඒක නතර කරන්නයි තියෙන්නේ. නතර කරපු ගමන්ම තියෙන්නේ මොකද්ද? කුසලයක්. ඉතින් කොච්චර ලාභයක්ද ඒක? නේ? බොරු කිව්වා ඒක අකුසලයක්. බොරු කියන්නේ කියලා නොකිය ඉන්නවා. නොකිය හිඳපු මාත්‍රෙම මොකද්ද? කුසලයක්. විෂම මාවත මගාරින්ද සම මාවතක් තියෙනවා වගේ පින්නතුනේ මේ අකුසල් අතාරින්න ඊට ප්‍රතිවිරුද්ධ කුසල් තියෙනවා. ඒ නිසා ඒ කුසල ධර්ම සමාදානයේ දෙන්න හැම දිනාටම නිවන පිණිස දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරුවේ කැලිෆෝනියාවේ පදිංචි පදිංචිව සිට 2020 වර්ෂයේහි ජූනි මාස 18 වන දින මියගිය උඩහ වලව්වේ සේනානායක මෙතිතුමන් සහ කැලිෆෝනියාවේ පදිංචි දියණියන් වන නිලානී චම්පිකා ලෙවුල සහ දේවිකා දිසානායක මනෝජා දීපිකා වීරකෝන් යන පින්වන්ත පිරිස විසිනි අරමුණු අතරට එක් වෙන්නේ නිදන ප්‍රාප්ත පියතුමන් වන උඩහ වලව්වේ සේනානායක පියතුමන්ට පිංපෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා නිදන ප්‍රාප්ත මාලිනී වැලිවිට සේනානායක මෑණියන්ටත් පිංපෙත් අනුමෝදන් කරනවා වගේම වසර කීපයකට පෙර මියගිය උපාලි ලෙවුල මහත්මාණන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට මේ පිං ලැබේවා කියලා පිං අනුමෝදන් කරනවා ඒ වගේම අවිෂ්ක සත්‍යා ඩිශානී හස්ති ශ්‍යාමා යන සියලු දෙනාටත් ආශිර්වාද කරනවා වගේම දේශන දේශකයාණන් වහන්සේටත් ආශිර්වාද කරනවා මේ ධර්ම දානමේ පින්කමට සහභාගී වන සහ උදව් උපකාර කළ සියලු දෙනාටත් සිත ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි අරමුණු පරිද්දෙන් රැස් කරගත් උදාරතර කුසල් නමින් මියගිය උඩහවල වූයේ සේනානායක පියතුමන් ඇතුළු කොට ඇති සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා ජාත්‍යාදී දුකින් මිදී නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු දේශනාවේ දායකත්වයේ දරූ මෙන්ම ධර්ම ශ්‍රවණය කළ හැමටත් නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක් රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා සාදු සාදු සාදු